හාමුදුරුවන්ට ගිහිල්ලා කිව්වා. ආනන්ද හාමුදුරුව තමයි මේ දේශනාව සාරාංශව තෝරලා දුන්නේ. දැන් මේ ලෝකයේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ කොටස් තුනකට බෙදනවා. පළවෙනි එකට කියනවා ලෝක 10000ක් තියෙන මේ වගේ ලෝක 10000ක් වටේටම ජාතික් ශේස්ත්‍රය කියලා කියන එකට මතක තියාගන්න නම ජාති ක්ෂේත්‍රය. දම්සක් සූත්‍ර දේශනාව පවත්වපු දවසේ මේ ලෝක 10000ටම ඇහෙන්න තමයි උන්වහන්සේ දේශනාව පැවැත්වුවේ. ඕනම සත්වයෙකුට තම තමන්ගේ භාෂාවෙන් ඒ ධර්ම දේශනාව ඇහෙනවා. ඊළඟට රතන සූත්‍ර දේශනාව මේ වගේ ලෝක කෝටි ලක්ෂයක අනසක පවත්වමින් වදාළ දේශනාව. මේ විදිහම ලෝක කෝටි ලක්ෂයක්. ඒකට කියනවා ආනාක්ෂේත්‍රය දෙකයි. තුන්වෙනි එක විෂයක් ශේස්ත්‍රය ලෝකේ කෙලවරක් නැහැ. අනන්තය පරිමාණයි ඒක විෂයක් ශේස්ත්‍රය. දවසක් මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා ස්වාමීනි මට ඕන වෙලා තියෙන මේ ලෝකයේ කෙලවර හොයන්න. මේ ලෝක ධාතු වල කෙලවර හොයන්න. ඔබ වහන්සේ අනන්ත පරිමාණ ලෝක ධාතු තිබෙන බව දේශනා කරනවා මට මේක බලන්න යන්න ඕන. ඒක මුගලන් මහරහතන් වහන්සේට මිස කාටවත් බෑ. මුගලන් හාමුදුරුවෝ දැන් ඉරදීන් මේ ලෝකේ එක පයයි අනිත් පය ඊළඟ ලෝකේ. එහෙම ඉරදීන් මෙහෙම ගියා ගියා ගියා දින 7කට ලං වුණා. දින 7කට ආසන්න වුණ කොහේ කෙලවරක් දකින්නද? බුදුරජාණන් වහන්සේ කතා කරන මොග්ගල්ලාණය ලෝකේ කෙලවර හම්බ වුණාද? නෑ. තවත් අප්‍රමාණයි. මොග්ගල්ලාණේ ඔබගේ ආයුෂ හමාරයි ඉක්මනින් වැඩම කරන්න කිව්වා. ආපහු ඉරදීන් වැඩියා. ඒතොර බලන්න පින්වතුනි දැන් කල්පනා කරලා අපි හිතන්නේ මේ ලෝකේ විතරයි කියලා තියෙන්නේ. නැහැ. නැගෙනහිර දිශාව දකුණු බටහිර උතුරු ආදී දිශාවලට හැම පැත්තටම සංඛ්‍යාවක් කරන්නට බැරි මේ විදිහටම ඉරහඳ තාරකාවන් පවතින මිනිස්සු තිරිසං සත්තු වාසය කරන දෙව්ලෝ බඹලෝ අපාය තියෙන ලෝක ධාතුන් අප්‍රමාණව තියෙනවා ඒතොර ලෝක විනාශය නමින් කියවෙන්නේ මේ ලෝක 10000ක් එක විට විනාශයටපත් වෙනවා. දැන් අපි හිතන් ඉන්නේ මේ දවස් මේ 21 දී ලෝක විනාශ වෙයි කියලා හිතන් දෙපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපේ ආයුෂ වර්ෂ 10ට බැස්සහම අන්න සත්ත්ව විනාශයක් වෙනවා. එක. ඒකට තම අවුරුදු ආහාර 5000ක් තියෙනවා. ඊළඟට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේගේ ආයුෂත් ඉවර වෙලා පිරිනිවනහම අන්න ඒ දවසට තමයි කල්ප විනාශය හටගන්නේ. ඒක බොහොම දරුණුයි. සූර්යෝ හත් දෙනෙක් පහළ වෙනවා. ඒ හත් දෙනා පහළ වෙනකොට ලෝක ධාතු මුළුමනින්ම ගිනි අරන් ඉවරයි. ඒ කාල වකවානු දෙක හැර ඊට මෙහා පැත්තේ මේ ලෝකය විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බය වෙන්න කරුණක් නැහැ. හැබැයි විපත් තියෙන්න පුළුවන්, සුළුසුළුම් තියෙන්න පුළුවන්, ගම් වතුර තියෙන වෙලේක ලෝක ස්වභාවය. ඒ ස්වභාවය ඉක්මවා යන්න බෑ. අපිට කරන්න තියෙන්නේ දාන සීල භාවනා පින්කම් කරගෙන හොඳ වැඩ ටිකක් කරගන්නේ. අවදෝ විදසම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තුනුරුවන් සරණ යන්න ඒක තමයි අපි ආරක්ෂාව. ඒ වගේම රතන සූත්‍රයේ දිනපතාම 10 ගමනක් හරි කමක් නැහැ කියන්න විශාල පිහිටක් විශාල ආරක්ෂාවක් පින්වත්නි අපිට තියෙනවා. අන්න ඒක තමයි අපි දිනු කරන්න ඕනේ. අන්න එතකොට අපට ආරක්ෂාව තියෙනවා, අපේ පිහිට තියෙනවා, අපි යන ගමන බොහොම හොඳයි. එහෙමනම් මේ ලෝකයේ පින්වත්නි කෙලවරක් ලෝක ධාතු වල කෙලවරක් හොයන්න බෑ. මේ ලෝකයේ බෙදනා සංඥා ලෝක, අසංඥා ලෝක, නේව සංඥා, නා සංඥා ලෝක කියලා කොටස් තුනකට. සංඥා ලෝක කියලා කියන්නේ හිත ඇති ලෝක ධාතු ටික. සතර අපාය, මනුලොව, දිව්‍ය ලෝක ටික, බ්‍රහ්ම ලෝක 16න් 15ක් ඒව ඔක්කොම වැටෙන්නේ පින්නතනේ අසඤ්ඤා ලෝක. ඊළඟට අසඤ්ඤා ලෝක කියලා කියන්නේ හිත නැති එක බඹසලයක් තියෙනවා. ඒකට කියනවා අසඤ්ඤ ලෝකය. නේව සංඥා නා සංඥා ලෝක කියන්නේ ලෝකෙ කෙලවරම. එතකොට මතක තියාගන්න එක ලෝකයක තියෙන පින්වතුනි උපදින ස්ථාන 31ක් තියෙනවා. හැම සත්වයෝම උපදින ස්ථාන 31යි තිබෙන්නේ. මේ ලෝකයේ 31යි අනිත් ලෝකවල වලත් 31ක් තියෙනවා. සතර අපාය, මනුලොව, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක 16, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 කියලා බුදුරජාණන් වහන්සේ බොහොම හොඳට මේක පැහැදිලි කළා. ආයුෂත් එක්කම දේශනා කළා. එහෙමනම් මේ ලෝක ධාතුවේ ජීවත් වන සියලුම දෙනාට ජීවත් වීමේ ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමයට රටාවට අනුකූලවයි තමන්ගේ ජීවිකාව ගෙන යන්නේ. ඒතොර ආනන්ද හාමුදුරෝ දේශනා කරන්නේ මේ ලෝකය යනු ලෝක ස්වභාවය යනු කවරක්ද කියන එකයි. දැන් මේ ලෝකයේ ජීවත් වන්නේ අපි තණ්හාව නිසායි. තණ්හාව නැති කලේ රහතන් වහන්සේ. එහෙමනම් රහත් වනතුරු අපි උපදිනවා. අන්නේ උපදින හේතු අපි ළඟ තියෙනවා හයක්. ඒන් පළවෙනි එක තමයි ඇස. ඇසෙන් තමයි මේ ලෝක ධාතුව බලන්නේ. ඇස මුල් කරගෙන. ඊළඟට කන, නාසිකාව, ඊළඟට දිව, සිරුර සහ මනස කියලා ආයතන හයක් දේශනා කරනවා. අපි යම් තාක් පින් කරනවා නම් අපි යම් තාක් පව් කරනවා නම් ඒ ඔක්කොම කරන්න පින්වත්නි ඔන්න ඔය ආයතන 6. ඇස, කන, නාසය, දිව, සිරුර, මනස කියන හයක් තියෙනවා. දැන් කල්පනා කරලා බලන්න තමන් උදේ හවස බුද්ධ වන්දනා කරනවා. බුද්ධ ප්‍රතිමාව දැකීම, මල් පහන් දැකීම පූජාව ඒ වෙලාවේ අපේ සිත වැඩ කරන්නේ ඇස මුල් කරගෙනයි. ඒ වගේ බණහනවා ධර්ම සාකච්ඡාවන් ශ්‍රවණය කරන පිරිත් අහනවා. ඒ වෙලාවට අපේ පහළවන්නේ සෝතද්්වාරයේ කන. එයින් අපට පින් සිද්ධ වෙනවා. ඒ වගේම අපි ඇහෙන් අපේ තරහකරුවෙක් දැක්කනම් අපිට තරහ හට ගන්නවා. ප්‍රේමනාප රූපයක් දැක්කනම් තණ්හාව හට ගන්නවා. ওই විදිහට පව හටගන්නෙත් මේ ඇස මුල් කරගෙන. නරක දෙයක් ඇසුවනම් නපුරු දෙයක් ඇසුවා නම් ඒ දේ අපේ කනෙන් අහපු නිසා අපට පව් සිද්ධ වෙනවා. දෙකයි. නාසිකාව ඊළඟට අපි ආග්‍රහණය කරන සුවඳ එයින් තණ්හාවක් හට ගන්නවා. ඊටාම දුර්ගන්ධයක් ආග්‍රහණය කරන තරහව හට ගන්නවා. ඒ වගේම අපි මධ්‍යස්තව ඒ සුවඳ ආග්‍රහණය කරන කුසලයක් හට ගන්නවා. එහෙනම් නාසිකාව යනෝ ඒත් ඒ වගේ පින් පව් දෙකම හට ගන්නවා. ඊළඟට දිව අපි බොහෝම කැමති රසාස්වාද ආහාර පානවලට. තද සිත් ආහාරවලට කැමති නැහැ. ඒ වගේම රසවත් ආහාරයක් නොඋනේ නම් සමහර තරහව යන්න පුළුවන්. රසවත් ආහාරයක් නම් තණ්හා වෙන්න පුළුවන්. ඒ නිසා දිව යනෝ පින්පව් දෙකම හත ගන්න දෙතන. ඊළඟට කය අපේ ශරීරයේ සැප ස්පර්ශයක් ලැබුණා නම් එයින් තණ්හාව හට ගන්නවා. දුක්ඛ ස්පර්ශයක් ලැබුණා නම් තරහව හට ගන්නවා. මධ්‍යස්තුනා නම් පිනක් ලැබෙනවා. දයතෝසෝල වන්දනා කළා නම් මල් පහන් පූජා කළා නම් පිනක් ලැබෙනවා කය මුල් කරගෙන. එහෙනම් කය යනොත් පින් පව් දෙකම හටගන්න ආයතනයක්. වැඩිම කාර්යභාරයක් තිබෙන්නේ මනස හිතටයි. අති විශාල කාර්යභාරයක් තියෙනවා. එහෙනම් අපේ මේ හිත සංවර කරගනු ලැබුවොත් පින් සිද්ධ වෙනවා. හිත අසංවර නම් ලෝභ දෝෂ මෝහ මදමාන ඊර්ෂ්‍යාවන් පහළ වෙනවා නම් අපේ හිත අසංවර බැවින් පෞසිද්ධ වෙනවා. එහෙනම් සංසාර ගමන දික් කරන සංසාර ගමන කෙටි කරන දෙකම සිදුවන්නේ අපේ අතෙන් ආයතන මේකුන් ලබන හයෙන්. මෙන්න මේ ආයතන හය නිසා තමයි ලෝකයේ ස්වභාවය දැනගන්න පුළුවන්කම තියෙන්නේ කියලා ආනන්ද හාමුදුරුව අර ස්වාමින් වහන්සේලාට පැහැදිලි කළා. ලෝකයේ කෙලවරක් හොයන්න බෑ. පයින් ගිහිල්ලා මේ ලෝකයේ කෙලවර හොයන්න බෑ. අනන්ත ලෝකවල ගමන කෙලවර එතන හොයන්න පුළුවන් කමක් නැහැ. ලෝක සංඛ්‍යාව ගණනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒතර බලන්න මේ ලෝක ධාතුව මොන තරම් විහිදී පවතින දෙයක්ද මොනතරම් ලෝක ධාතුන් අවත මේ ලෝකයේ අවත පවතිනවද එතකොට ඒ හැම ලෝකයකම ජීවීන් ඉන්නවා ඒ මොනතරම් ජීවීන් හිටියත් බුද්ධ ශාසනය පහළ වී බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට වරම් ලැබිලා තියෙන්නේ මේ සක්වල විතරයි වෙන කිසිම ලෝක ධාතුවක බුදවරු නැහැ සමහර අය කියන අනිත් ලෝකවල බුදවරු ඉන්නවා කියලා ඒක පිළිගන්න එපා බුදවරු ලෝකයේ පහළවන්නේ මේ මංගල සක්වල පමණයි. ඒ මංගල සක්වලේ තමයි සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා පහළ වෙන්නේ. එහෙමනම් අපි මේ උතුම් මංගල සක්වලේ පහළගුණේ අපේ වාසනාවට අපේ පිනටයි අපේ අතීත සංසාරේ ඉඳලා සිද්ධ කරගෙන ආපු මහේසාක්‍ය පිනටයි. මේ පිනෙන් තමයි නුවණ ලැබෙන්නේ. මේ පිනෙන් තමයි ඉරදිය ලැබෙන්නේ. මේ පිනෙන් තමයි මහා ධන සම්පත ලැබෙන්නේ සුගතියට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ওই දෙව්ලොවට ගිහිල්ලා ඉන්න සංඛ්‍යාව ගණනය කරන්න බෑ. මේ බුද්ධ පූජාමේ පින, බුද්ධ වන්දනාමේ පින සීමාවක් කරන්න බෑ පින්වත්නි. එවන් අතිවිශාල පුණ්‍ය කර්ම කරලා දෙව්ලොවට බඹලොවට ගිය සංඛ්‍යාව ගණනය කරන්න බෑ. අපේ බුද්ධ ශාසනයේ හිටියා උත්තරා කියලා රහත් මෙහෙණින් වහන්සේ නමක්. මේ රහත් මෙහෙණින් වහන්සේ බොහෝම ලස්සන කතාවක් කිව්වා බුදුරජාණන් වහන්සේට. මොකද්ද මේ කතාව? ස්වාමිනී ලෝකයෙන් එතර වීම සඳහා මම පහන් ආලෝක පූජාවක් කළා පියුමතරා බුදුරජාණන් වහන්සේට. මේ පහන් පූජාමේ පින ගෞතම බුද්ධ ශාසනය දක්වා පුරා කල්ප ලක්ෂයක් මර සැප විපාක ලැබුණා. කවදාකවත් මම අපායකට ගිහිල්ලා නැහැ. අන්ධයෙක්, බිහිරෙක්, ගොළුෙක් වෙලා නැහැ. මහා ධනවාදී තැනකයි උපන්නේ. සකල සම්පත් වලින් පිරිපුන් ජීවිතයක් ලැබුණ ගෞතම බුද්ධ ශාසනය මහාන වෙලා රහත් භාවයෙන් නිවන් අවබෝධ කරගත්ත කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ප්‍රකාශ කළා. බලන් දෙතකොට පහන් පූජාමේ පින කල්පලක්ෂයක් සැප විපාක ලැබුණා නම් අපි මේ කරන දාන සීල භාවනාමේ පින්කම් වලින් මොනතරම් අනුසස් ලැබෙයිද? හැබැයි ඕනෑවට එපාවට නෙමෙයි බොහෝම සද්ධාවෙන් බොහෝම ගෞරවයෙන් බොහෝම ඕනෑකමින් මේ පින්කම කළොත් තමයි අපට ඒ උදාර ආනිසංස ලබන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් පින්නතුන් ලෝක විනය වශයෙන් අපේ ධර්මයේ පෙන්වන් කරන ලබන්නේ ලෝකයේ හත ගැනීම ලෝකේ පැවතීම ලෝකේ විනාශයයි. අපේ ශරීරයට ලෝකය කියනවා. අපේ ශරීරයේ පවත්වා ගැනීමට ලෝකය කියනවා. ඒ වගේම ඇහැට කනට ඇහෙන පේන හැම දෙයකම ලෝකය කියලා විවහාර කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ නොඑක් ආකාරයෙන් අවබෝධ කළා. ඒ අවබෝධ කරගත්ත නිසා තමයි බුදුරජාණන් වහන්සේට ලෝකවිදූ කියලා කියන්නේ. ඒ ලෝකවිදූ ගුණය පිළිබඳව සලකා බැලීමේදී මේ ලෝක ධාතුව පමණක් නොව අනන්ත ලෝක ධාතුන් බුදුරජාණන් වහන්සේ දැනගත්තා අවබෝධ කළා. එවගේ ලෝක ධාතුළු ස්වභාවය දැනගත්තා අවබෝධ කළා. ඒ වගේම ලෝක විශ්ේ ගැන හොයන්නට එපා කිව්වා. මොකද කාරණේ ලෝකයේ ගැන හිතලා හිතලා ලෝක 1000 10000 ලක්ෂයයි මේ විදිහට කියලා හිතන්න බෑ. අනන්තයි අපරිමාණයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකයේ ගැන හිතන් දෙපා. කර්මය ගැන හිතන් දෙපා කිව්වා. සත්වයෝ ගැන හිතන් දෙපා කිව්වා. ඒ වගේම කර්ම විෂය, බුද්ධ විෂය ගැන හිතන් දෙපා කිව්වා. ඒ සීමාවක් නැහැ. අන්නේ කරුණු කාරණාවන් ඉදිරිපත් කළේ පින්නතුනේ මේ ලෝකයේ తত্ত্বය විදහා දැක්වීම සඳහායි. ඒ නිසා මේ ලෝක ධාතුව ගැන කල්පනා කරලා බලන්න. මේ ලෝක ධාතුවේ සියලුම සත්ත්ව ප්‍රජාව ඉන්නවා. දීර්ඝාවස තියන අය, අඩු වයස තියන අය, නිරෝගී සම්පත් ලැබෙන අය, උපන්දා පතන් ආබාධ වලින් පෙළෙන අය, ධනවාදීන්, නිර්ධනවාදීන්, කුලවාදීන්, අදු කුලවාදීන්, දර්ශනීය ජීවිත සහ දුර්වර්ණ ජීවිත, බුද්ධිමත් ජීවිත, නුවණමත් ජීවිත, මහේසාක්‍ය ජීවිත සහ මහේසාක්‍ය නොවන අල්පේසාක්‍ය ජීවිත මේ පන්ති දහ හතරම මේ ලෝක ධාතු වෙන්නවා. මේ පන්ති දහ හතරටම බුදුරජාණන් වහන්සේ කතා කරලා කිව්වේ මේ ලෝකවාසී සියලූම සත්වයෝ ඒ යටත් වෙන්නට ඕන කර්මය. ඔබලට දීර්ඝායුෂ ලැබුණේ සත්ව ඝාතනයෙන් වැළකීච්ච නිසා. ඔබලට දීර්ඝායුෂ නොලැබුණේ සතුන් මරපු නිසා. ඔබලාට නිරෝගීකම නොලැබුණේ සත්ව හිංසාව නිසා. ඔබලට නිරෝගීකම ලැබුණේ සත්ත්ව හිංසාවෙන් වැළකීච්ච නිසා කියලා බොහොම ලස්සනට උන්වහන්සේ අඳගහලා කිව්වා මේ හැම දෙයකම ප්‍රධානියා කර්මය කියලා. අන්නේ කර්මයට හැමෝම යටත් වෙන්න ඕන. ඒ කර්මය අතුරෙන් වැඩිපුරම අපි කරන්න ඕන පින්වත් මේ කුසල කර්මයි. ඒ කුසල කර්ම සිදු කර ගන්නකොට ඒ කුසල කර්ම විපාක වාරය ලැබෙන්නේ තමා තනුන්ට නෙමෙයි. ආයු වර්ණ සප බල ඥාන කියලා උදාර පහක් ලැබෙනවා. එයින් පුදුම ආනිසංස ලැබෙනවා. ඒ දවසක් චිත්ත කියන උපාසක මහත්මයෙක් බොහෝම සදහැති කෙනෙක් හිටියා. එතුමා දිනපතාම උදේ හවස විහාරස්ථානයට යනවා බණදහම් ශ්‍රවණය කරනවා භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් සලසා දෙනවා. දවසක් Tamanගේ නිවහනට දානෙට වඩින්න කියලා ආරාධනා කළා මේ ස්වාමින් වහන්සේලා පිළි අරගෙන වැඩම කළා. ඔය අතර හිටියා මහක කියලා ස්වාමින් වහන්සේ නමක් 이르දිමන්තයි. මේ ස්වාමින් වහන්සේ සමග සාකච්ඡා කරන ප්‍රකාශ කළාමි 이르දි සම්පන්න බව දැනගෙන තිබුණා. ස්වාමීන් මතත් එහෙනම් 이르දි ප්‍රාතිහාරයක් පෙන්වන්න කිව්වා. මේ ස්වාමින් වහන්සේ මොකද කළේ? තනිපට සිවුර විදුලේ එළලා පිදුරු මිටි කීපයක් ඒක මත තියලා Taman කාමරේ ඇතුළට ගියා. බලන්න මේ 이르දිය කොච්චරද මේ පින කියන එක මොනතරම් බල සම්පන්නද කියලා අර යතුරු සිදුරෙන් ගිනි ජාලාවක් 이르දි බලයෙන් එවලා අර පිදුරු මිටි කීපේ ගිනි තැබුවා. ගින්නෙන් පිදුරු ටික ඔක්කොම පිච්චුණා සිවුර පිච්චුන්නේ සිවුර බේරුණා ඒතොර බලන්න මොනතරම් හාස්‍ය ජනක දෙයක්ද මේක විස්මිත ජනක දෙයක්ද අර පිදුරු මිටි දෙක පිච්චෙන්නත් බිමේලලා තිබෙච්ච සිවුර පිච්චෙන්නේ නැති වෙන්නත් මොනතරම් බලයක් තියෙන්න ඕන අර චිත්ත ගෘහපතිතුමා සිවුර ගසලා බැලුවා නූල් පොටක්වත් පිච්චිලා නැහැ. ස්වාමීන් මේක මහා ආශ්චර්යජනකයිනේ. කියලා අර සිවුර හොඳට නමලා ගසලා ගිහලා බාර දුන්න ස්වාමීනි මගේ ගෙදරටම දානෙට වඩින්න ඕන කිව්වා. මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? එතුමා යන්න ඇරලා පාත්‍ර සිවුරු ටිකක් අරගෙන පිටත් වෙලා ගියා. මොකද කාරණය ප්‍රාතිහාර්ය පෑම සපුරා තහනම්. ප්‍රාතිහාර්ය පාන ඒ ගෙදරින් වතුරු වීදුරුවක්වත් ගන්න තහනම්. ඒ නිසා තමයි ඒ පලාතම අතහැරලා ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කළේ. එතකොට ඒ ස්වාමින් වහන්සේට උවිතරම් බලයක් ලැබුණේ කොහොමද? පිනේ. පුණ්‍ය සම්පත්තිය. ඒ නිසා මේ පිනට කරන්න බැරි දෙයක් ලෝක ධාතුවේ නැහැ. ඕනම දෙයක් කරන්න පුළුවන්. මේ ලෝකයේ පහළ වෙන මහා රජ කෙනෙක් චක්‍රවර්ති මහ රජුරෝ කියලා. අපි හැම කෙනාමත් එවැනි සක්විත රාජ සම්පත්තිය ලැබලා ඇති නෑ කියන්න බෑ. ඒ සක්විත රාජ සම්පත්තිය ලැබපු රජුරෝ බුදුරජාණන් වහන්සේ නැති කාලෙක තමයි ලෝකේ පහළ වෙන්නේ. එතුමාගේ ආනුභාවයෙන් ලෝකේ හැමෝටම කෑම බීම ඇඳුම් පැළඳුම් සියල්ල ලැබෙනවා කියලා ධර්මයේ පෙන්වනවා. එතකොට කල්පනා කළ බලන්න ලෝක මුළු මහත් ලෝකවාසී සත්වයෝ මොනතරම් පින්වන්තයෝද කියලා. නොමිලේ ආහාර පාන ඇඳුම් පැළඳුම් වස්ත්‍රාභරණ ලබන්න තරම් මොනතරම් පිනක්ද. අපි අද සොයන්න ඕන. සොයාගනු ලැබුවොත් ජීවත් වෙන්න පුළුවන්. අර සක්විත රජුරුවන්ගේ කාලේ කිසිම කෙනෙක් හොයන්න ඕන නැහැ. පින්වන්තයෝ විතරයි හැබැයි පහළ වෙන්නේ. කල්පයකට එක්කෙනයි. ඒ අනුව බැලුවාම මේ ලෝක ස්වභාවය මහා පුදුමයි පින්වත්. මහා රත්තරන් කඳු ඒ වගේම ඛනිජ සම්පත මණික් වැනි වටිනා වස්තුන් මේ ලෝක ධාතුවේ තියෙනවා. ඒ වගේ මහා සමුද්‍රයේ බැලුවොත් අතිවිශාල වටිනා වස්තු තියෙනවා. මහා සත්වයෝ ඉන්නවා. මනලෝ දෙවලෝ බඹලෝ ඉහළට යන්න යන්න යන්න පින්වන්තයෝ වැඩි. ওই අවසාන ලෝකේ මහා කල් 54000ක් ආයු ඇති බ්‍රහ්මයෝ මේ තරම් පින. අපිට අවුරුදු 70යි 80යි දෙවියන්ට බ්‍රහ්මීන්ට අවුරුදු ලක්ෂ ගණන් කල්ප ගණන් ආයුෂ තියෙනවා. එතකොට බලන්න පින්නතොනේ ඒ තරම් ආයු ප්‍රමාණයක් වින්දනය කරන්නේ පින් ඇත්තෝ විතරයි. දුකින් මදාය බොහෝම දුක් විඳිනවා. එහෙනම් අපි මේ ලෝක ස්වභාවය ගැන හිතලා ලෝකයෙන් ඈතර වීම සඳහාම කටයුතු කරන්න වෙනවා. ඒ සඳහා දාන සීල භාවනා කියලා පින්කම් තුනක් තියෙනවා. මේ ලෝකය හොඳයි කියලා හිතන් දෙපා. හැම මොහොතකම දුකමයි පින්වත්නි. මේ പ്രേත ලෝකයේ දේශ බැලුවොත් ඒ සත්වයන්ට ආහාර පාන ඇඳුම් පැළඳුම් මොකුත් නැහැ දුක් විඳිනවා. දැන් බලන්න සමහරක් මරණයටපත් වෙලා කීනෙන් ඇවිදින් කියනවා අනේ මට ආහාර පාන නැ ඇඳුම් පැළඳුම් නැ ඉන්න තැනක් නැහැ මට පුණ්‍යානුමෝදනාවක් කරන්න කියලා. ඒ මොකද කාරණේ ඉන්න කාලයේ හොඳින් ජීවත් වුණේ නැහැ. මරණයටපත් වෙනකොට තණ්හාවෙන් මැරුණා, දුකට වැටුණා, ඊළඟට ඉන්න මිනිස්සුන්ට කරදරේ. මේ ලෝක ස්වභාවය. තම සමහරක් ඉන්නවා මරණයටපත් වෙන වෙලාවේ ඔය කියන මොනම දෙයක්වත් හිතෙන්නේ නැතුව පිනත දහමට යොමු වෙලා පිනස්ත දහමට යොමු වෙච්ච සිතකින් පරලොව ගිහිල්ලා දේවාත්මයකට පත්වලා සුඛිත මුදිතව වාසය කරනවා. අපෙත් ධ්‍යාත්ම භාවයේ මරණීර පත්වන වෙලාවේ ඊ타ත්ම හොඳ හිතකින් තමයි පරලෝකයේ ඒ නිසා තමයි අද මේ අස්කන්නාසාදී විකල නොවන ඊ타ත්ම හොඳ පිරිපොන් ජීවිතයක් ඔබ අප හැමෝටම හම් වෙලා තියෙන ඒ පුණ්‍ය වාසනාව නිසායි මේ ජීවිතෙන් තුරන් වෙනකොටත් එහෙනම් ගියාත්මයේ මරණයටපත් වුණා වගේ ඊටත් වඩා ප්‍රබල හිතකින් අපි මෙතනින් යන්න මහන්සි ගන්න වෙනවා. එහෙනම් උදේ හවස තුනුරුවන් වන්දනාව නිතර හිතන්න, බණ දහම් පිරිත් දහම් ආදී කියා ගැනීම ගැන නිතර හිතන්න. සිද්ධ කරගත් දාන මේ පින්කම් මෞත පියාර සැලකීම් මේවා ගැන නිතර හිතන්න. එහෙම හිතනකොට පින්නතොනේ තම තමන්ගේ හිතේ අර පුණ්‍ය සම්පත්තිය හොඳට වැඩෙනවා. ඒ පුණ්‍ය සම්පත්තිය හොඳට වැඩිවීමෙන් Tamanda පින්වත්නි අර මරණයට පත්වන වෙලාවේ හොඳ අරමුණක් එනවා. ඒ අරමුණ එනකොට Tamanta දැනෙනවා, පේනවා, දිව්‍ය ලෝක පේනවා. දිව්‍යාංගනාවෝ පේනවා. මල්වතු පේනවා. ඒතොර අපි අහලා තියෙනවා අපේ මුතුන් මිත්තෝ දෙමව්පියෝ කියනවා අනේ දරුවනි මට මේ දිවි ලෝක පේනවා දිවි රත පේනවා මල් වතු පේනවා අන්න දිවි ලෝකයට යන ලකුණ සමහරක් කියන අනේම පහන්පත්තු කරන්න මේ ආලෝකයේ තියෙන ආලෝකයේ තිබුණත් කියනවා ලයිට් දැල්වන්න පහන්පත්තු කරන්න අන්ධකාරයි කියන ඒ පින්නතුනේ මේ ත්‍රිසං ලෝකෙට යන ඒක නවත්තන්න බෑ. තම සමහරක් කියන දැවෙනවා පිච්චෙනවා කෑ ගහනවා විලාප දෙන සපි ගණන්. ඒගොල්ලෝ නරක ආදීතයන්. ඔන්න ওই විදිහට ගති නිමිති සතහන් පින්නතුනේ අපිට ලැබෙනවා. ඒ ලැබෙන්නේ අපේ පින පව දෙක මුල් කරගෙනයි. එහෙමනම් අපි පුළුවන් තරම් හොඳ කටයුතුම කරන්න ඕන, හොඳ දේවල් ගැනම හිතන්න ඕන, හොඳ දේවල් පුරුදු පුහුණු කරන්න ඕන, ඒ වගේම දරුවෝ ටිකත් හොඳට හදා ගන්න ඕන, තමන්ගේ ගමේ විහාරස්ථානය රැක ගන්න ඕන, දියුණු කරන්න ඕන, ඒ වගේම ආර්ථික කටයුතු හොඳට හදා ගන්න ඕන, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරලා දෙන්නට ඕන, පිනත දහමට නැඹුරු ජීවිතයක් හදා ගන්න ඕන මවට පියාට ආදර සෙනෙහසෙන් කටයුතු කරන දරු පිරිසක් හදා ගන්නට ඕන. අන්න එතකොට අපට වරදින්න විදිහක් නැහැ. මෙලවත් හොඳයි, පරලවත් හොඳයි, සංසාර ගමනම හොඳයි. එහෙම කල්පනා කරගෙන අපටත් මේ ලෝකයේ ස්වභාවයේ තේරුම් අරගෙන, පරලෝක ගැන තේරුම් අරගෙන මේ සංසාර සාගරයෙන් එතර වීම සඳහා කවුරුත් මහන්සි ගැනීම ඊටාම වැදගත් වෙනවා. කරදරකම් කටළු බාධක එපමණයි මේ ලෝක ධාතුවල කරදරකම් කටළු බාධක නැති එක තැනයි තිබෙන්නේ ඒ තමයි නිර්වාණ සම්පත්තිය ඒ නිවන් අවබෝධ වන තුරුම අපර දුක් විඳින්න සිද්ධ වෙනවා ඒ දුකින් නිදහස් වීම සඳහා තමයි අද අප මේ කවුරුත් එකතු වෙලා කටයුතු කරගෙන යන්නේ. එනිසා මේ 2012 වර්ෂය මේ ලෝකවාසී හැම කෙනෙක්ම බයෙන් සන්ත්‍රාසයෙන් වාසය කරන්නේ මේ ලෝකේ විනාශ වේවි කියලා ඒවට බය වෙන්නේ නැතුව පින්දහම් කරගෙන මෙලව ජීවිතේ සරුසාරමත් කරගන්න ලෝකේ විනාශ වෙන දවසට විනාශ වේවි අපේ උපදිනකොට ගෙනාවා මරණය ඒ මරණයට පස්සන ආයුෂ ප්‍රමාණය තිබෙන ඉක්මවා යන්නට බෑ ඒ ආයුෂ ප්‍රමාණය තමන් වින්දනය කරන්න